දැන් මේ අයවැය තමුන්වන්සලට ඡන්ද දීපු මහජනතාව තබා තිබෙන අපේක්ෂා ඉටු කරලා නැහැ. හන්සියට කතිර ගහපු ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු දීපු චරිත සහතිකය විශ්වාස කරලා, චම්පික රණවක මහත්තයලා දීපු චරිත සහතික විශ්වාස කරලා, මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝ දීපු චරිත සහතික විශ්වාස කරලා, අතුරුලිය රතන හාමුදුරුවෝ දීපු චරිත සහතික විශ්වාස කරලා, ගේන්න කැපවෙච්ච බලවේග මොනවද මේ අයවැයෙන් තමුන්වන්සල කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. දැන් තමුන්වන්සල දන්නවා ඒ කාලේ රුපියල් 5000 කරයි කියලා විවාහ වෙන්න ගාන. බුදු අම්මේ රතු අලි පැටව පැටව් එහෙන් ඇඬුවා කොලාලි පැටව් මෙහෙන් ඇඬුවා දෙයනේ බඳින්නේ එකපාරයි නැත්තම් දෙපාරයි මේක දුම්සහතිගේ එහෙමද බැඳපු එකාට දික්කසාද වෙන්න ඕන මේ දුම්සහතිගේ ගන්න ගිහිල්ලා 5000 5000 ගානේ ගෙවලා